ආයුබෝවන් සකිසඳ අදත් මේ ඉරිදා උදේ අපි ඔබ එකතු වී සූදානම් වෙන්නේ සිතිජ සංഭാෂණයත් සමග එකතු වෙන්නට. ඔබ දන්නවා සිතිජ හදවතේ මනසේ ඉම්ගල් ගලවන ඇරයුමක් සඳහා වූ කතා බහක්. ඔබ දන්නවා ඒ වගේම සිතිජ සංభాෂණයේදී මම බොහෝ වෙලාවට මගේ ළඟ මිතුරෙක් එක්ක කරන කතා මහක් තමයි කතා මහකට තමයි ඔබට ආරාධනා කරන්නේ. අද අපි සමග ඉන්නවා උපාලි අමරසිංහ ඔබ සමහරලාට අපත් සමග දිගටම රැඳෙන අපේ සුහදෙක් නම් සුහදිනියක් නම් ගන්නවා උපාලි ගිය වතාවෙත් අපිත් සමග සාකච්ඡා කරා විශේෂයෙන් අපි කතා කරේ වෙලාවේ මේ යෝග සාධනා පිළිබඳ කතා බහක් අදත් ඉන්න උපාලි ආයුබෝවන් අද මම නිකන් කල්පනා කරා ඇත්ත වශයෙන්ම අපිට විවෘතයි නමුත් මේ ඔබත් මමත් අපි දෙන්න <laughs> අපි දන්න පොල් කාලේ ඉඳලා කලාවත් එක්ක සම්බන්ධ මිනිස්සු මේ එන සැප්තැම්බර් මාසෙත් ඉතින් සාහිත්‍ය මාසෙත් වෙනවා ඒ වගේම මට ඔබත් එක්ක බෙදා හදා ගන්නත් ප්‍රවෘත්ති ගොඩක් තියෙනවා ඒක සම්බන්ධ කාලයකට පස්සේ මගේ මේ පොත්පත් ගන්නවා එකවර එකවර පළවෙනා ඒක විශේෂයෙන් මම කැමති මේ පොත අපහාම ඔබට ඔබට පොතක් දෙන්න ගිම්හානේ යන්න ගිහින් නමින්දු රුසියන් සම්භාව්‍යකාවේ තුන්ස රජත යුගයේ සම්භාව්‍යකාවේ පරිවර්තනයක් සහ ඒකත් එක්ක ටිකක් ශාස්ත්‍රීය රචනාවක් සමග කවි අද අපි අතර මොනවද මේ ඔබ මොකද මම දන්නවා ඔබගේ පසුබිම් මේ ඔබට ලංකාවේ තම ප්‍රකට කලා විද්වත්තු පසුබිමේ හිටියා ඉගෙනගත්තා ඔබ ਵਿਚාරය යෙදෙනවා බොහොම උනන්දුවෙන් තරුණ කලාකරුවත් එක්ක සම්බන්ධ වෙනවා සිනමාව නරඹනවා නාට්‍යමය ඊපෙරේදත් මම හිතන ඔබ යමින් ඉන්නවා මොනවද අපිට මේක තන අද බෙදා ගන්න තියෙන්නේ සුනිල් මේ හඳුන්වා දීමේදී කියපු මේ රුසියානු සාහිත්‍ය සම්බන්ධයෙන් හරිම මේ ඒක කන්දයෝපතකටයි මේ වෙලාවේ ඒක මතක් වෙච්ච එක මොකද අපේ මගේ ජීවිතේ කලා සම්බන්ධයෙන් ලැබුණු යම් ආකාරයක එලිදැක්වීම නැත්නම් ඒකත් එක්ක සම්පර්කයට යෑම රුසියානු සාහිත්‍යයෙන් තමයි වෙන්නේ. මම සුනිල් දන්නා ඒ දවස්වල තිබ්බට People's Publishing House කියලා කොම්පැනි විදිහේ මේ කඩේ පොත් කඩයක්. ඉතින් කොළඹට එනකොට ඕකට අනිවාර්යයෙන්ම මම යනවා. එතකොට ඒකේ Soviet Literature කියලා මේ මැගසින් එකක් නෑ මැගසින් එකක් අවුරුද්ද පුරාම මාස 3කට සැරයක් දකෝද වෙනවා. ඒක මේ අරපුවාම හරිම සුවඳයි පොතම <laughs> ඒක හරියම නේ අර ග්ලොසි කවර් එකේ ඒ පොත් සෙට් එක තාමත් මගේ ගෙදර තියෙනවා මම කියන්න හැදුවේ දැන් ඒකේ මට ඊටාම බලපාපු පොත් කීපයක් තමයි විශේෂයෙන්ම නිකොලයි ගොගෝගේ බල මිනිස්සු ඒක සිරිසි පෙරේරා ඊටාම දක්ෂ විදියට පරිවර්තනය කරලා තිනවා ඒ රුසියානු ජීවිතය පිළිබඳ ඊටාම හොඳම කැඩපත. එතකොට මේ ගෝල්කි කියලා තියෙනවානේ අපේ මේ ගෝල්කි මේ මේ ගෝල්ගේ හිම කබයි වතුණා කියන. ඉතින් මම කියන්න හැදුවේ නේ අපිට ඒ වගේ පොත් ආශ්‍රය කරන්න කියවන්න ලැබුණාම අපිට ජීවිතේ පිළිබඳ ඉතාම පුළුල් ඒ කියන්නේ ලෝක දෘෂ්ටියක් අපිට ඇති වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඒ කාලේ ඔබ ඇතුළු එතකොට මේ සුසිතල ගම්ලත් ඉදිරිවසරචාන්ද ගුණා සමසේකර ඒ වගේ මේ කලාකරුවන් සහ විචාරකයන් ඒ කාලේ කරපු ඒ කතිකාව මම හිතන්නේ අපි ඒකට තාම දැන් මේ ගුවන් විදුලියක් තිබ්බ රූපණ කියන වැඩසටහන ධම්මචාගොඩ මම හිතන්නේ නිෂ්පාදනය කරේ. ඒ ඒ වැඩසටහනේ මම හිතන්නේ සුනිල් ආවා මේ කාලෝ ෆොන්සේකා ගම්ලත් මම කියන්න හදන්නේ දැන් ඒ ඒ ඒක නිකන් අපිට මේ අවස්ථාව ලැබීම අනිපැත්තේ මම ඒකත් එක්ක හැබැයි කියන්න කැමතියි දැන් මම මේක අතීත කාමයක් හැටියට නෙවෙයි කියන්නේ ඒකට හේතුව දැන් අපිට ඉස්සෙල්ලා ඉතාම හොඳ සුන්දර සහ ආධ්‍යාත්මික වශයෙන් සහ අධ්‍යාපන වශයෙන් ලැබුණු පරිචයක් තිබ්බා දැන් නෑ ඒකෙන්ද මේ දැන් හොඳ නෑ ඉස්සර හොඳයි කියන එකට නෙවෙයි ඒක මම හිතන්නේ ඉතාම මේ වැරදි අදහසක් මේ මොහොතත් ඉතාම වැදගත් මේ මොහොත අර මේ දැන් අර කියන්නේ නැවතත් අර ගම්ලත් පාවිච්චි කරපු වචනය තමයි සමතික්‍රමණය කියලා. ඒකෙන් මෙතෙන්ට එන්න මෙතන ඉඳන් අනාගතයේ ගොඩනැගීම සම්බන්ධයෙන් අපිට අදහසක් තියෙන්න ඕනේ කියන්නේ. ඔව් ඉතින් මම වෙන මැදිහත් වීමක් කරන්න මැදිහත් වීමක් නෙවෙයි ඔබ කියද්දි මට මේ බොහොම අනුප්‍රාණීය කරුණු ගණනාවක් මතුවුණා. එකක් ඔය රුසියන් කවිය ගැන කියද්දී අර ඔබත් එක්තරා විදිහකට අපිට අර දැන් මොන අපේ අතීත කාමයේ නැතුණාට ඒක වැදගත් දෙයක් තියෙනවා මම හිතන්නේ අපි තරුණ ජනයාට සහතික කළ යුතු සහ අපිට ඒක සහතික වුණාම එක්තරා විදිහක බුද්ධි වීරයෝ කියලා කියන්න පුළුවන් නේද බුද්ධි වීරයෝ දැන් අපි කියන්නේ එහෙම මිනිස්සු සමාජයක ඉන්නෝනේ ඒගොල්ලන්ට ආශ්‍රයත් අපිට තියෙනවා මම කියන්න හැදුවේ මේ ළමම රුසියාවෙන් ලංකාවට ආවෙන් පස්සේ මට රිජී සිරිවර්ධන මහත්මයා හම්බුණා. දැන් ඔහුගේ බුද්ධි ශිල්පය. දැන් ඔය උපාලි රිජී රුසියන් භාෂා ඉගෙනගෙන තිබුණා තනිවම රුසියන් කවි කියවන්න. මට ඒක මට ඒක විශ්වාස කරන්න බෑ මොකද මම අවුරුදු අවුරුද්දක් මහන්සි වෙලා භාෂාව ඉගෙන ගත්තේ. ඉතින් ඊට පස්සේ මම තාම උනන්දුවෙන් භාෂාව ඉගෙන ගත්ත එක වෙනම දෙයක්. නමුත් මේ ඍජී මේ තාම හොඳින් භාෂාව දැනගෙන ඉන්න අපිට කතා කරන්නත් බෑ. ඒ කියන්නේ අර අනාකමටෝගේ කවි පරිවර්තනය කරලා අනාත්මතව සහ සිතායක කවි ගණනක් පරිවර්තන කරලා ඔහු ආසයි මම රුසියන් භාෂෙන් කියවනවා අහන්න. ඉතින් අපි අතර බොහොම මේ වගේ ගනුදෙනුවක් සම්බන්ධයක් තිබුණා ඒක මට ඒක මතක් වුණා ඊගොඩ තාම නිකන් මතක් වුණත් මතක් වෙන්න වටින නිසා ගම්ලත් මතක් කරපු නිසා මාක්ස් කාල් මාක්ස් රුසියන් බස් ඉගෙනගෙන තිබුණා මාස 6ක් ඇතුළත පුෂ්කින්ලු කියලා ඒකත් හරි මට දැන් හරිම හරි ගැන ගොඩක් කතන්දර කියනවා ඔය සුනිල් කියපු ඒ පරමාදර්ශ සම්බන්ධයෙන් මම හිතන්නේ හරිම ඒ කියන්නේ දැන් මේ අපිට අපිට හිතෙනවා දැන් මේ කාලේ අපිට වීරෝ නෑ අපිට අනුගමනය කරන්න නෑ කියලා නිසා නමුත් එහෙම නිකන් ඉන්න මෑත කාලිනේ සඳහන් කරන්න පුළුවන් අය ඉන්නවා. නමුත් ඒ වගේම නෑ අපිට මම හිතන්නේ අර ඒ වගේ පරමාදර්ශ ගුරු චරිතයක් හරිය නැත්නම් මෙයා මෙයාගේ ජීවිතයෙන් මට ආලෝකයක් ලැබෙනවා කියන අදහස දැන් මට මේක කියනකොට මතක් වෙන්නේ නැවතත් අර සිරිසිරි පෙර ප්‍රයත්න කරන සුනිල් මං හිතන්නේ කියවලා ඇති මේ ජැක් ෂෙපර් කියන ඇමරිකානු ලේඛකයාගේ ෂේන් කියන නවකතාව පිළිබඳ. ඒක මම තාම තරුණ කාලේ කියුවේ. ඒක තියෙන හරිම සරල කතාවක්. ගොපලු අර ආයුධ පාවිච්චි කරලා මේ ජීවත් වෙන පුද්ගලයෙක් ගමකට ඇවිල්ලා ඒ ගමේ තියෙන මේ යම් අසාධාරණයට විරුද්ධව පොඩි ළමයෙක් එක්ක වැඩ කරලා අපහු යන එක. ෂේන්ගේ ඇසින් තමයි මේ කතාව කියන්නේ. තාම කොඩා ළමෙක්. ෂේන් අන්තිමට කියනවා මෙෂින් නෙවෙයි කුඩා ළමයා මෙෂින් තමයි ප්‍රධාන කරේ කුඩා ළමයා කියන අන්තිමට මේ තාම මට මතකයි මේ අන්තිම වාක්‍යය මේ පොතේ තියෙන ගිහිල්ලා ඔන්න බලන්න අපේ ගමට අපේ දිසාවට බටහිර ප්‍රදේශයේ සිට පැමිණි යම් පුද්ගලයෙක් Tamanගේ යුතුයකම ඉටු කරපසු ඔහු පැමිණි දිශාවටම ආපසු ගියේ. ඒ පුද්ගලයාගේ නම ෂේම්ය. ඉතින් අර ඒ කියන්නේ තමන්ගේ යුතුයකම ඉටු කරා කියන එකේ ඒක මාර ගැඹුරුකමක් තියෙනවා යුතුයකම ඉටු කරනවා කියන්නේ මොකද්ද කියලා නේ. ඒ කියන්නේ යම් ආකාරයක ආචාර ධර්ම පද්ධතියක් ඇතුළේ ජීවත් වෙමින් ඒක වෙනුවෙන් අනවතරයෙන් අරගලය කරනවා කියන අදහස. මම හිතන්නේ අන්න ඒ වගේ අපිට එහෙම නිකන් අර ඒ කාලේ එහෙම තිබ්බා අන්න මේ මෙයාගේ නිකන් ෆලෝ කරගෙන ගියොත් අපිට මොන හරි ආලෝකයක් ජීවිතයට ලැබෙනා නේද කියන ඒක මට ඒත් එක්කම ආයෙත් මතක් වෙනවා අර මේ රවිශංකර ලිව්වා සුනිල් දන්නා ඇති අර my music my life කියන පොත මගේ සංගීතය සහ මගේ ජීවිතය කියලා. එයා කියනවා මේ පොතේ එයාගේ ගුරුවරයාත් එක්ක මේ සිතාරයක ප්‍රැක්ටිස් කරනකොට දැන් නොකඩවා මේ දෙනවලු අභ්‍යාසය. එතකොට රෑ එළිය වෙනකම් මේක කරන්න ඕනේ. එතන මෙයාට මේ නිින්ද යනවා මේ සිතාරේ ගහන ගමන්. මෙයා මේ කොණ්ඩේ දිගට තියෙන කොණ්ඩේ බාල්කේ කොහොම බැඳලා මේ ඔළුව පල්ලෙහාට වැටෙනකොට ආයෙ අරක ගැස්සෙනවා. ඔළුව වදින හින්දා මේ ආයෙත් හැරිලා ආයෙ ප්‍රැක්ටිස් කරනවා. ඒ කියන්නේ මේ වගේ සතුට ගැන අපි හිතනකොට නෑ ඒක මම දන්නේ ඒක ඒ ඉන්දියානු කලා සම්ප්‍රදායේ ඔන්න ඕක තියෙන ඔය අපි ඉගෙන ගන්නම අවශ්‍යද කියලා මම හිතන්නේ මට ඒක සරයක් මෙහෙදී හම්බුණා ඔය දෙපාරක් කරන ලංකාවට ආයේ ඔබ දන්නේ තාම ප්‍රකට ලංකාවෙන් ගිය මහා සංගීතඥයෙක් එල් සුබ්‍රමණියම් එල් සුබ්‍රමණියම් ලංකාවට අපේ ලාවක ඔහු ලෝක ප්‍රකට කාරණා දෙකක් නිසා ප්‍රකටයි එකක් ඔහු මේ වයලින් වාදකෙක් විදිහට කර්ණාටක වයලින්ගේ ලෝකෙට ගෙනිච්ච මනුස්සයා විදිහට දෙක පැත්තෙන් අනිත් පැත්තෙන් සංගීතඥයෙක් සංගීත සංරචකයෙක් මේ ජාත්‍යන්තර කණ්ඩායමක් එක්ක වැඩ කරන සංගීත වේදිකයෙක් ඔහු මෙහෙදී ලංකාව හමුස්ලාවට මම ඇහුවා මම මට ඒක හරි කුතුහල ජනකයි නිසා මේ ඔබ ඇත්තටම දැන් ඔච්චර හුඟක් මේ කාර්ය බහුලයි දැන්. ලංක ලෝක පුරා විදින කෙනෙක්. මම ඔබ මේ කොච්චර වෙලාවක් වයලින් එක පුහුණු වෙනවද දැන් පුහුණු වෙන්න අවශ්‍යද කියලා. දැන් මේ මාස්ටර් කෙනෙක්. ඉතාලම දුකෙන් ඔහු මට කිව්වා ඕ මට දැන් පැය 5යි දවසකට කරන්න පුළුවන් වෙන්නේ. ඒකද කියලා ඔහු මට විස්තර කරා. ඒක මේ පෑ පහ අල්ල ගන්න හැටි. දැන් මේ ඒ වගේ මේ මාස්ටර් කෙනෙක් දුක් වෙනවා පැය 5යි දවසට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර ඒගොල්ලෝ තමන්ගේ කාලෙනේ මේ මෙහෙම කොහොම වෙන්නේ නැද්ද කියලා වගේ හිතා ගන්න පුළුවන් අපිට. ඉතින් මේක තමයි දැන් මම කියන කලාවේ භාවිතාන් පැත්ත ගත්තාම අපි අපි කලා සමාජයක් විදිහට අන්නේ ශික්ෂණය අපි මම ඔබත් එක්ක කතා කරවර යෝග සාකච්ඡාවෙන් කිව්වා මේ අභ්‍යන්තර ශික්ෂණය හරි වැදගත් කියලා. මම හිතන අපිට පූර්වාදර්ශ පුරෝගාමීන් අවශ්‍ය වෙන්නේ අර මෙහෙම මෙහෙම ඍජුව ඉගෙන ගන්න නෙවෙයි කරුණමත් විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ මේ චරිතයේ තියෙනවා ඒගොල්ලෝ එතනට ආව හැටි පිළිබඳ නොයෙකුත් පාඩම් ඉගෙන ගන්න. නේද? මම දන්නේ එහෙම තරක් තියෙනවා කල්පනා කරන්න. ඒ කියන්නේ කට්ටියගේ ප්‍රායෝගිකයේ යම තමා තමා යමක් වෙනින් පෙනී සිටීම සම්බන්ධයෙන් අපිට ඒ කියන්නේ ඒ ඒක මම හිතන්නේ අර සදාචාරාත්මක ඒ කියන්නේ ආගමික අර්ථයෙන් නෙවෙයි සදාචාරාත්මක අර්ථයෙන් අපිට යම් ආලෝකයක් ජීවිතයට හම් වෙනවා එහෙම එක්කෙනෙක් මෙන්න දැන් මම මේ අර සුනිල් කියපෙන්දා ගම්ලත් නගින්ම ආශ්‍රය කරපෙන්න මම දන්නවා පොත් ගොඩාක් තියාගෙන ඉතාලම දුෂ්කර තත්ත්වයන් යටතේ වැඩ කරනවා. දිගටම වැඩ කරනවා. ඉතින් ඒ ඒ කැපවීම මම හිතන්නේ අපිට හිතා ගන්නවත් බෑ. එච්චර මහන්සියලා කොහොමද මේ වැඩේ කරන්නේ? අනිත් එක මේ අර මං ලෝක දෘෂ්ටිය සම්බන්ධයෙන් දැන් මොකක් හරි වෙනියම් පෙනී හිටීම සම්බන්ධයෙන්. අනවතරයෙන් කියන්නේ මරණකම්ම ඒ වෙනුවෙන් පෙනී හිටීම ඊටාම මේ කියන්නේ දේශපාලනිකයි ඒක. නෑ ඒක හරි. ඒ කියන්නේ ඒක තමයි ඔයගේ දේවල් තමයි ලංකාවට නැතිම දේ. ඒ කියන්නේ ඒවා තමයි අර සමාජයක පදනමේ තිබිය යුතු දේ. එහෙම නැත්නම් සමාජයට අනාගතයක් නැහැ. ඒ කියන්නේ මූලික සදාචාරාත්මක මේ උස්බිම් පේන්නේ නැත්නම් ඒවා නැති වෙලා යනවා නම් ඒවා භංග වෙනවා නම් ඒක සමාජයේ සමාජයෙන් විශාල අවුලක ඉන්නේ. අපිට අද කතා කරන්න තව මොකක්ද දේවල් තියෙනවා මම හිතන්නේ මේ. මට මේ මම මේක මේ අවසන් කරන්න දැන් මේ මේ විශේෂයෙන්ම මේ කතා කරන තේමාවටම අදාළ ඒ කියන්නේ මම ගොඩාක් ළඟින් ඇසුරු කරපු නැවතත් මේ ඔබ දන්න තාම ප්‍රකට කිවිඳියක් වල හිටිය මොනිකා රුවන්පතිරණ එයා පොතක් ලිව්වා මේ කවි කියවන දන්නවා මේ 20 වසක ශේෂ සත්‍ය කියලා පොත. අන්තිම කාලේ පොතක්. ඔව් ඒ පොත ඇතුලේ එයා මට මේ මේ පොත මට ඇත්තටම මේ එයා ලියලා මේ ප්‍රධාන කරා මේ පොඩි නෝට් එකකුත් ලියලා සහෝදරත්වයෙන් උපාලි අමරසිංහට මොනිකා රාම්පතට කියලා 1993 එතකොට ඒ කවි ඒ පොතේ තියෙනවා මිතුරු පුද කියලා කවිය. මේ මිතුරු පුද්ද කියන කවිය මේ මම හිතන්නේ මහාචාර්ය ගම්ලත් මේ මේ ගොඩනැගිල්ල කරපු ප්‍රෝග්‍රෑම් එක මේ අර හේරත් විජයබණ්ඩාර කියන මේ සංගීතඥ ලව්වා ගායනා කරා. ඉතින් ඒකෙන් මම කවි තුනක් විතර මේ කියවන්න කැමති. ඊටාම මේ කියන්නේ මිත්‍රත්වය සහෝදරත්වය පිළිබඳව ඊටාම මේ සාධනීය අදහසක් ගෙන එන එක. මේක නම් කරලා තියෙන මිතුරු පුද කියලා. මම කියවන්නම් ඒක. ගිලන් හදට සුව දෙන වෙද ඉසුරාණ උවම් පඩිවදන් පවසන ඇදුරාම මදින් මද මතක මල් මග විසුරාන නිරන්තර මහද වඩිනා මිතුරාන පත්වත මහත් විපත් පෙර ලකුණු නැති කිසි අත්වෙන ගිනි නිවනු කවුරුන් වෙද රිසි සත්වග එදුක් අඳුරට පහන වනු නිසි මිත්‍ර සමාගම හැර වෙද සරණ කිසි කවට පිය සාද මුදු තෙපුල් පැනසර සතුට විසුරුවයි හදබිතු අතරතුර තොපට සකි සඳුනි එබැවින් මෙලව හැර අපට පෙර යන්නට නැත කිසිදු අවස්ථාවක්. හරිම හරිම ලස්සනයි. දැන් ඔක තමයි දැන් අර මිතුරු පුද්ද කියන එක ඒක මේක ඇතුලේ තියෙන එක්තරා කෘතඥතාවය පළ කිරීමක් නේද? ගෞරවය පළ කිරීමක් සහ ආදරය පළ කිරීමක්. ඒ කරුණු තුන තමයි මම දැනගන්න මේ සමාන බව. ඔව් සමාන බව. මට මේ පරි ඔක කියවදි තව දෙයක් අර මම හුඟක් පහුගිය කාලේ වැඩ කරපු කතන්දරයක් නිසා මේ රුසියානු කවි කවියෝ අතර තිබිච්ච සම්බන්ධය ගැන ඒකට සමානලාට ඒගොල්ලන්ට දේශපාලනික සමාජීය හේතුත් තියෙනවා මේ කවිය බොහොම පබ්ද කුලකයක් පවුලක් විදිහට විශේෂයෙන් ඉහළ තලවල අයෙක් බැඳිලා හිටපු ගතියක් තියෙනවා. මොකද එළිය හරීම අනාරක්ෂිතයි. එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒගොල්ලෝ අතර එකිනෙකා රැකබලා ගැනීමට අවශ්‍ය අන්තර රැකබලා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒක සාරධර්මයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ මිත්‍රත්වය ඒක නිකන් දෙයක් නෙවෙයි. ඒක ඊටාම කැප වෙන සාරධර්මයක් බවට පත් වෙනවා. ඉතින් ඒක ප්‍රකාශන ඒගොල්ලන්ගේ කවියෙන්. මම හිතන්නේ ලෝකෙ කිසිම සාහිත්‍ය කාව්‍ය සම්ප්‍රදායක් තියෙනවා කියලා මේ කවියෝ එකිනෙකාට කවි ලියපේ. ඒ කියන්නේ ඒගොල්ලෝ තීලන වශයෙන් කවි ලියලා තියෙනවා. ඒගොල්ලෝ වෙනුවෙන් කවි ලියලා තියෙනවා. ඒගොල්ලන් අනිත් අයගේ කවි අරගෙන නිමිත්තක් ලෙස සලකලා කවි ලියලා තියෙනවා. ඊගාට බොහෝ දාට මරණයෙන් පස්සේ උපහාර කවි ලියලා තියෙනවා. ඒක අති විශාල මේ ඒගොල්ලන්ගේ කාව්‍ය උරුමේ විශාල කොටසක් මේ කවියෝ එකිනෙකාට ලියපු ආදර කවි, මිත්‍රත්වයේ කවි මේ ඒකයි සම්ප්‍රදායම දෙයක් මට ඒක මතක නේද? 60 කඳුලට තරම් මේක මතක් වෙද්දි ඒ ලිංග සුගතභාවයේ ආදරය සහ ගෞරවය. ඒදා ඒ අදහස ඉතාම ප්‍රබලව කියලා තියෙනවා. හරිම ලස්සනයි. මම හිතට දැන් ඒත් එක්කම මේ අපි ඔය කලාව සම්බන්ධයෙන් අතීතයේ අත්දැකීම කතා කරන ගමන් දැන් මෑත කාලට ආපුවාම අර සුනිල් කිව්වනේ මගේ යම් ඇසුරක් සිනමාව සම්බන්ධයෙන් තියෙනවා සහ මේ මෑත දැනට ඉන්න යම් ඉතාම ප්‍රවීණ සිනමා කරුවන් වල මේ ප්‍රසන්න හඳගම ඒ වගේ විමුක්ති විසාකේස ඒ වගේ ආයත් එක්ක මම ගොඩක් සම්බන්ධ වෙලා ඒ චිත්‍රපටි මේ අපි පෙන්වන ප්‍රජාවන්ට පෙන්වන්න ඒ ඒක මේ තාම දැන් ඒකනේ දැන් අපි කියවන කට්ටිය අඩු හින්දා නමුත් අර දෘශ්‍ය මාධ්‍ය පාවිච්චි කරලා ඒක කොහොමද මිනිසුන්ගේ හදවතට ළඟ වෙන්නේ කියන කතිකාව හරිම මේ වැදගත් කියලා තන මොකද මිනිස්සු එක ඉල්ලන්න පටන් ගත්තා. ඔව් මට මතකයි මට ඒක ඔබ දිගට කතා කරන හොඳයි ගැන මට මතකයි ඔබ ඒ අර මෙහි ඔබේ මෙහි මෙන් තිබිච්ච වැඩසටහන දෙකට මම සාමාන්‍ය එකක් රත්නපුරේ සංගීත මාර්ගන් ඉතාම මේ ප්‍රබල මෙතුමනේ එතන මේ හඳගමත් ගියා ඒ චිත්‍රපටෙත් පෙන්වනවා ඊගොඩ පියරාදෙන විශ්වවිද්‍යාලේ කරපු වැඩසටහන පැටිවුලෙල රජිත් පැටිවුලෙල මම කියන්නේ මේවා මේ අප නෑර <laughs> ඉස්සරහට ගෙන යෑමේ අවශ්‍යතාවයක් වෙන කවුරු කවුරුත් එකතු වෙලා දැන් අපි අපි කාලේ අපි විභවි මධ්‍යස්ථාන විදිහට මේ වගේ වැඩ සටවැඩ ටිකක් කරා ඒකේ අත්දැකීම් මොන හරි තියනවද මේ ඒ සාකච්ඡා වලින් මතුවෙච්ච නැත්තම් මේ කියන්නේ අපිට හිතා ගන්න බැරුණා ඒ විශේෂයෙන්ම එක පැත්තකින් ඒ සාධනීය විදිහට ප්‍රශ්න කරන මේ සමාජයේ තියෙන යම් අගතිගාමීන් සහ අර ඒකාකෘතික හැඟීම් ස්ටීරියෝටයිප් කියන ඒවා ඒවා කොහොමද මේ සමාජයේ මේ පවතින්නේ කොහොමද? ඒකට ඇතුළෙන්ම යම් ආකාරයක විරෝධයක් ප්‍රජාවෙන්ම එන්නේ කොහොමද කියලා චිත්‍රපටියේ තියෙන යම් යම් අදහස් අනුව දැන් අපිට දැන් අපි සාමාන්‍යයෙන් උදාහරණයක් ඇටියට ස්ත්‍රීන්ට විරුද්ධ ප්‍රචණ්ඩත්වය හෝ ජාතිවාදය ගැන කතා කරන එක දේශනයක් හැටියට කරන එකයි චිත්‍රපටි මාධ්‍යෙන් කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒතකොට අපිට ඒ කියන්නේ අපි හැම වෙලේම කලාවත් එක්ක මේ සම්පර්කයට ආපු හැටි අපි හදවතයි බුද්ධය දෙකම සම්බන්ධ වෙන හින්දා අර බුද්ධයට විතරක් දේශනයෙන් සමහරට කතා කරන හින්දා හදවතින් යම් කම්පනයක් ඇති වෙන හැටි මිනිසුන්ට තේරෙනවා මේක ඊටම නිෂ්ඵල දෙයක් නේද මෙහෙම හැසිරෙන එක වගේ උදාහරණයක් හැටියට දැන් අපි පෙරදින විශ්වවිද්‍යාලයේ පෙන්නවා මේ අර දීපා මේතාගේ anatomy of violence කියන චිත්‍රපටය. ඒ ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණයට ලක් වෙලා වුණ සිද්ධිය එයා ඊටම දක්ෂ විදිහට චිත්‍රපටයෙන් නැංගුවා. දැන් ඒ චිත්‍රපටය පෙන්වුවට පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඊටම මේ කියන්නේ ඒක පිළිබඳව ඊටම ලාලසාවෙන් කතා කතා කරා මේ මේක මෙහෙම දෙයක් ලංකාවෙත් වෙනව නේද? අපි කොහොමද මේකට මේ මේ කියන්නේ අර අර ට්‍රාන්ස්ෆෝමේෂන් කියන ග්‍යාමාකාරික විපරිවර්තනයක් වෙනවා කියන එක ආකල්පමය වශයෙන් ඒක මම හිතන්නේ කලාවෙන් කලාව මම හිතන්නේ අපි හුඟක් කතා කරන්න ඕන දෙයක් සමාජයක් විදිහට මේ අපේ තියෙන විශාල ගැටලුවක්. දැන් මම හුඟක් විවිධ විද්‍යායතන වෙන තාක්ෂණික ආයතන මේ වගේ විවිධ වැඩවලට යන කෙනෙක්. දැන් අපි තාම සමාජයක් විදිහට තේරුම් ගන්න කලාව මොකටද කියලා. ඒක තාම හුඟක් වෙලාවට පේන්නේ කලාවේ තවත් කිසියම් වෘත්තියක් කියලා. එක පැත්තෙන් අදගෙනකොට මම මොකටද ඒක ඉගෙන ගන්න හෝ දැනගන්න හෝ තේරුම් ගන්න හෝ කියන අදහස තියෙනවා. මේක දිගටම ප්‍රශ්න කරන්න කතා කරන්න පුළුවන් දෙයක්. මොකද මේ කලාව කියන්නේ තවදුරටත් ඒ කියන්නේ වෘත්තියක් වශයෙන් තියෙන එකක් තියෙන තෝනම දේවල් වගේ. නමුත් මේක සමාජික මිනිස්යාගේ ජීවිතේ ප්‍රමුඛ දෙයක් විය යුත්තේ මන්ද කියන ප්‍රශ්නේ දැන් අපි අපි කතා කරන්න ඕනේ ඒක එතන තමයි මම ගාක් වලට කතා කරන්න උත්සාහ කළා කියලා මේතන තමයි අපිව මනුෂ්‍යව කරන තැන තියෙන්නේ. අනිත් එක ඒකේ මේ තවත් එකක් තියෙනවා දැන් අපි මේ කලාව විවිධාකාරයට මේ ප්‍රශ්නය කරන්න පුළුවන්. නමුත් තාම සරල අර්ථයෙන් ගත්තාම මට නැවත නැවත මතක් වෙන්නේ අර නයිජීරියානු ජාතික මේ නවකතාකාරයෙක් වෙන චීනෝ අචබේ කියලා තියෙනවා. artists always protest against the status quo කියන පවතින තත්ත්වයට විරුද්ධව කරන වැඩක් තමයි කියන්නේ. ඒ කියන්නේ අපි පෞද්ගලිකත්වය ගැන සැහැමටපත් වෙන්නේ නැහැ. ඒකෙන්ද ඒක වඩා සාධනීය විදිහට වෙනස් කරන්නේ කොහොමද? ඔව් ඒක ඒක අතවසින් අපි හැම පැත්තම වඳ ග්‍රීක නාට්‍ය විදිහට බලනවාමත් පේනවා ඒ අභ්‍යන්තර අතෘප්තිය මට පිටාගෙන තමයි මේ එතන ගැප් එකක් වෙනවා. මෙහෙම පරතරයක් වෙනවා අපිට අවශ්‍ය තත්ත්වයක්. එතකොට මේ පරතරය නිසා ඇතිවන ආතතිය තමයි මම හිතන්නේ එක පැත්තෙන් කලාවේ මේ කලාව පවතින. ඒත් එක්කම කලාකරුවා ඒ යථාර්ථය ප්‍රතිනිර්මාණය කරනකොට කලාත්මක ලෙස හුදෙක් යාන්ත්‍රික විදිහට නෙවෙයි කලාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කරනකොට ඒකත් එක්ක සම්බන්ධ වෙන ප්‍රේක්ෂකයා හෝ ශ්‍රාවකයා හෝ කියවන්නට වෙන දෙයක් තමයි මේ යථාර්ථය වෙනස් කිරීම සඳහා හේතුප්‍රත්‍ය වෙන දේවල් මොනවද? එහෙම වෙනස් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපෙන් අහන්න පටන් මේක අර දිග ලයිස්ව කතානම කලාව එකක් අර මේ සංජානනයේ නැත්තම් ඥානමය පැත්තක් වෙන ඒක විද්‍යා ඥානෙ නෙවෙයි. මොකද විද්‍යාවට කැලි කොටක් නෙලෙන්නේ මේක අර එක පිටට ජීවිතේගෙන අල්ලගත්තා වගේ සංශ්ලේෂණාත්මක දැනීමක් බුද්ධියක් අපිට ඇති වෙනවා. දෙවෙනි එක කිසිම විදිහක වෙන තැනකින් එන්නේ නැති දර ඔබ කලින් කියපු දෙන්නේ අපේ හැඟීම් ශාස්ත්‍රයට අත තියෙන දෙයක් වෙනවා. අපි අභ්‍යන්තර ප්‍රේරණය කරන මනෝභාව මට්ටම නෙමෙයි. මනෝභාව කියන්නේ තව තැන. ඊට වඩා මේ ආදරය පිළිබඳ අපේ මිනිසු සහ අනේකා අතර තියෙන සම්බන්ධයේ ගුණාත්මක පැත්ත තමයි ඔය තියෙන්නේ. ඒ සම්බන්ධේ ගුණාත්මක තමයි ආදරය කියන්නේ. ඒතර ඒ ආදරය කොහොමද ඒ ලිංග තුනක උද්දීපනය වෙන්නේ? ඒකට පොහසත් වෙන්නේ කොහොමද කියන එක මම කලාව ප්‍රධානම දෙයක්. අද අපේ කාලේ අවසන් අදත් අපිට තාක්ෂණික සහයෝගය ලබා දුන්නා ඉනෝකා ගමගේ අපේ ඇයට ස්තුතිවන්ත වෙන අතරේ උපාලි මවටත් ස්තුතිවන්ත වෙනවා අපේ ශ්‍රාවක සහෘදයින්ටත් අපි අද ආයිබෝන් කියනවා ඔබට ආයිබෝන් නැවත හමු වෙනතුරු සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සංතාගාරය. ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. නිෂ්පාදනය රාජිත දිසානායක.